හොඳයි සාදුකාරය. දැන් මේ වෙන විට පින්වත්තුන් සෑහෙන ප්‍රමාණයක් අපි කියපු ආකාරයට සබ්බපපස් අකරණම් කියන ගුණය තේරුම් අරගෙන එනවා එන්න භාවනා කරන්න උත්සාහ ගන්න ඇති. ඔව් දැන් මේ වෙලාව අපි එක නිසාවෙන් ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉස්සෙල්ලම සාකච්ඡා කරමු. දැන් මොන හරි අහන්න දෙයක් තියෙද? මං කියපු ඒවාන් හරි ඔයගොල්ලෝ භාවනා කරමින් යනකොට ආව ගැටලුවක්. පුරුදු භාවනාවක් විනාඩි 5ක් විතර කරලා පටන් ගන්න. එහෙම කියලා දැන් විශේෂ දෙයක් නැහැ. අර තියෙන්නේ දැන් සමහර විට කෙනෙකුට ඉක්මනින් ඉක්මනින්ම සිත තැම්පච්චර ගන්න අපහසු නම් ඒ සඳහා වෙනම සමත භාවනා කරලා පටන් ගන්නවා. නමුත් ඔයගොල්ලෝ වන්ට දැන් අලුතෙන් කරන කෙනෙක් නම් එහෙම අවශ්‍ය නැහැ. මේකෙන්ම දැන් සක්මන් භාවනාව තියෙනවා නම් මම කියන්නේ. සක්මන් භාවනාව එක කරනවා නම් අනිත් භාවනා නැතුව කරන්න. සක්මන් භාවනාව තියෙන්න ඕනේ. එහෙම වුණොත් අනිත්ව නවත්තලා කරත් ගැටලුවක් නෑ. නෑ නෑ සක්මන් භාවනාව සක්මන් භාවනාව විතරක් කරාත් කමක් නෑ. දැන් මේ හාන්නේ එහෙම නෙවෙන්නේ. දැන් සතර කමටහන් අපි අහලා තියෙන්නේ ඒවා මේ ඉස්සෙල්ලා කරලා ඉන්න ඕනද කියලානේ මේ භාවනාව පටන් ගන්න කලින් මුදි මොහොන භාවනාව මෛත්‍රී භාවනාව අසුභය දැන් ඒවා කරන්න ඕනේ සක්මන කරනවා නම් එකෙන් අවශ්‍ය දේ කරනවා දැන් ඔය උතන අපිට තියෙන්නේ මතවාදී ප්‍රශ්නය ඒ කියන්නේ පස්සේ ආපු මතයක් අපිට තියෙනවා මේ සතර කමඨහන් කියන්නේ ආරක්ෂාවට තියෙන කමඨහන් හතරක් කියලා එතකොට ආරක්ෂාව කාටද? කියන ප්‍රශ්නේ හිතන්න එපා. දැන් අපේ ආරක්ෂාවට අනුව භාවනා කරනවා කියලා හිතේ. භූතයන්ගෙන් බය වෙනවට වෙන කරදර එනවට නෑ එහෙම එකක් නෙවෙයි සතර කමඨාන් කියන්නේ. සතර කමඨාන් ඕන වෙන තැනක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ওই ওই භාවනා ප්‍රතිපත්තාණයට ආරක්ෂාවටයි මේක තියෙන්නේ. ඉස්සර භාවිතා කරලා තියෙන්නේ ඒකට. දැන් සතර සතර හතිපට්ඨානේ වඩනකොට දැන් ඔයගොල්ලෝ නම් වඩන්නේ ඔය විදිහට නෙවෙයිනේ දැන් ගොඩාක් දවසකට පොඩ්ඩක් වෙලා. එම් නෙමෙයි දැන් එක දිගට දවස් හතක් වගේ 10ක් වගේ අකණ්ඩව වෙලාවහක කරන්නේ නැතුව පිළිවෙලකට මේ සතිපට්ඨානේ වඩාගෙන ගියොත් යම් පෙළක් අයට හැමෝටම නෙවෙයි ඒ ඒක තුලම සතිය පිහිටීම තුලත් දරත ටිකක් එනවා. ඒක දැන් ඔයගොල්ලෝ එනවා කියලා මවා ගන්න බෑ. ඉතින් අපි දැන් වුණාම ඇති එන්න. ඉතින් ඒක නෑ මොකද්ද කියලා මම කියන්නේ. එච්චරට අපිට තියෙනවා ඒ වගේ හැකියාව. රඟපෑම. ඇහුණත් ගන්න. ඉතින් ඒක වෙන්නේ නෑ. ඒක කරන්නත් එපා. අන්න එහෙම වුණොත් කියන්නේ එහෙම වුණොත් අර සසර කමඨහනකින් අර භාවනාව සතිපට්ඨාන නවත්තන එකක් හැදියි. දැන් ඉවිච්ච දරත ස්වરૂපය අහක් වෙනවා. දරත ස්වરૂපයක් දන්නේ නැතුව දැනට සතර කමඨහන වඩලත් නැත්නම් ආයෙ බුදු වෙන්න යන්න එපා මේකම කරන්න. තේරෙනවනේ. ඒතකොට මෙච්චර කාල එහෙම එකක් පුරුදු වුණා නම් කවුරු හරි ඇයි කරන්න කිව්වේ? අපි අහලා තියෙන මතේ ඒක කරලාමමයි සතිපට්ඨානේ වඩන්න ඕනේ කියලා. නැත්නම් ඒක නොකරත් වැදුවොත් භාවනා කාලයේදී මාර්යා යාවේ. මොකද්ද? පතරකමක්. අනේ මම මේක කරේ නෑ කියලා හිතන. ඒක හිතෙන්නේ නැත්නම් වඩන්න ඕනේ. එහෙම ඒ කියන්නේ එහෙම හිතෙන්නත් නම් ඕනේ. නමුත් හිතේ කරලා පුරුදු නම් කරන්න. ඒකේ තියෙනවා තන ගුරුවරු හොඳ ගුරුවරු ගන්න ඒකේ ප්‍රයෝජන අවශ්‍ය වෙනවා. ඒකින් දැන් යමෙක් ඒවක් කරනවා නම් විනාඩි 10 15 පුරුදු වෙච්ච එක කරන්න. පස්සේ වාසියක් ගන්න පුළුවන්. අවාසියක් නැහැ. කිසිම අවාසියක් නැහැ ඔය දිනු. එහෙම තේරුම් ගන්න. වෙනවා කියන එකට කියන්නේ. දැන් එහෙම භාවනා කරනකොට සක්මන් භාවනාව දැන් සතිය සිහි කල්පනාව පාදවලට විතරක් එළින් අනික්ව අමතක වෙනවා කියලාද? ඊට පස්සේ මනස විතරක් අර පාදවලට තියෙන ඒ ස්වභාවය දැනෙන ස්වභාවය මනසට විතරක් ඊට පස්සේ ඒක නිකන් කැඩි කැඩි තියෙනවා වගේ මනස විතරක් වෙනවා. මනසට ඒ කියන්නේ බය විදිහින් නැතුවත් ඒක වෙනවනේ. ඉඳගත්තත් ඒවා තේර පිට ගන්න පුළුවන් ප්‍රබලයක් තියෙනවා. එතන ප්‍රශ්නය. ඒක ගැටලුව. ඒ කියන්නේ දැන් එහෙනම් කරලා ගින්න අකම භාවනාවට වෙන එක. වෙනින් කිරීම. ඒ කියන්නේ අකම භාවනාව නෙවෙයි සිදු වෙලා තියෙන්නේ. වර්තමානයේ නෙවෙයි ඉඳලා තියෙන්නේ. තේරෙනවද? නෑ. අපි කියන්නේ දැන් ඔය කියන්න පුළුවන් දැන් කාට හරි මෙන්න එහෙම කියලා කරගෙන රාම සීතා රාම සීතා රාම සීතා මොකද්ද මේ කරන්නේ ආන්නේ වගේ එකක් කරනවා දිගට ඒ වගේ එකක් කරනවා නැත්නම් කොහොමද ඉඳගෙන ඉන්නකොට අර කකුල් වැඩ කරනව මොනවද කරන්නේ මෙනෙහි කිරීම තේරුණානේ එතකොට දැන් මෙතන වර්තමානයේ අල්ලගෙන නැහැ දැන් මේ සක්මන් භාවනාවේ වර්තමානයේ වෙන්නේ අඩිය පොළොවේ වදිනකොට සතියක් වෙනවා. ඒතර සතියක් තියෙන්න බෑ පොළොවේ වම් කකුල නැති වෙලාවට. තේරුණා නේද? මනසෙන් ඒක ඇල්ලුවා නම් මෙනෙහි කිරීමක්මයි. ඒක මන්ත්‍රයක් වගේ එකක්මයි. ඒක භාවනාවක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. දැන් ඕකම වුණොත් ආස්වාසයට එහෙම කොහොමද එන්නේ? ආස්වාසය ආස්වාසය හුස්ම ගැනීමක් නෑ. සමට හුස්ම ගැනීමක් තේරෙනවා. මනසට. මේකත් භාවනාවක් නෙවෙයි. තේරුණා නේද? ඒ කියන්නේ වර්තමාණයට එන්න පුළුවන් භාවනාවක් නෙවෙයි. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තාන ධම්මාන වලට යටින එකක් නෙවෙයි. මෙනෙහි කිරීමක් තියෙන්න පුළුවන්. මෙනෙහි කිරීම තුළ තියෙන්නේ අර නිකන් නමක් කියනවා වගේ එකක් විතරයි. ඒක මනසෙන් හදපු මනෝ සංචේතන ආහාරයක් නේ. ඒකත් අවිධිමත්. විධිමත් නැහැ. සමත භාවනාවකට විධිමත් භාවයක් නැහැ. නෑ. සමත භාවනා කියන්නේ විධිමත් ලෙස සකසගත්තේ මනෝ සංචේතන ආහාරය. ඕනම සමත භාවනාවක්. දැන් මේක කැඩෙන්න තමයි මේ බුදු වර්තමානයක් තෝරගන්නේ බුදුහාමුදුරුවෝ. අර විදිහට ගියොත් ඒ මනෝ සංචේතන ආහාරයේ විකාරයක් වෙලා ඒකෙම ඉන්නවා. ඒකෙම සංසාරය හදනවා. ඒක නවත්තන්න පුළුවන් ඒ මොහොතෙන් මොහොත අහු වෙන දෙයකට මාරු වීම. ඔන්න ඒ වගේ ස්වરૂපයකටපත් වෙනවා. ඒක හින්දාමයි එතන අර විදිහට මතක තියාගන්නේ මෙනෙහි වීම සතියට අනුව සිදු වෙන්න ඕනේ සිදු වෙන කායික ක්‍රියාවත් එක්ක යන්න ඕනේ කායික ක්‍රියාවක් නැතුව සතියට අහු වෙනවා කියන්නේ එතන තියෙන්නේ මොකක්ද මනස්කාර මනස්කාර මනස්ගතය මනසෙන් හදාගත්තේ තියා ඇත්තක් නෙවෙයි ඒක තමයි අඩු කරගන්නේ වෙන ස්වභාවය කියන්නේ. හ්ම්. අරමුණ එක ක්ෂණයක් වෙනස් වෙවි ආවම වෙන ස්වභාවය. පොඩ්ඩක් වෙනස් වෙන ස්වභාවයක් වෙනවා ඒ නැින්න භාවනා අරමුණ. ආයතරක් එනකොට ආයෙත් තව ටිකක් වෙලා ගිහින් ආයෙත් වෙන ස්වභාවයක් වෙනවා ඒක මම හිතන්නේ. ඒ කියන්නේ දැන් ආනාපාන සති භාවනාවේ ඉන්නවා. අවස්ථාවක් වෙනවා ඒක නොදැනී ගිහින් ගැස්සෙන ආශ්‍රයක් හිතලා තමයි ආයෙ ආ නොදැන ගිහිල්ලා ආය දැනෙනකොට ගැස්සෙනවා ඉතින් ඔබ ප්‍රශ්න තියෙන්නේ නොදැන ගියේ නොදැන යන්න අත්හැරියේ දැන් ආස්වාද පාස්වාසේ නොදැනෙන්න නොදැනෙන එක ලොකුයි කියලා හිතන්න එපා. දැන් අපිට හිතේ මේ භාවනා කරලා අපි යන්නේ ඉස්සරහට මේ මොකක්වත් දැනෙන්නේ නැති දැනකට යන්නේ කියලා. නෑ ඒක නෑ ස්වභාවිකව යන්නේ අපේ අපේ මතී එන්න ඕනේ. අපි හිතන්නේ එය කුරුක භාවනා කරන කුජලයාගේ මතයක් තිබුණොත් මම මේ භාවනා කරන්නේ කුමකටද? අල්ලපු ගෙදර එක්කෙනා නම් කිව්වේ මොකවත් දැනෙන්නේ නැතුව නිකන් පා වෙනවා වගේ වුණා. තේරුණානේ? ඉතින් ඒක තමයි යා එයා ඒ අල්ලපු ගෙදර එක්කෙනාගේ කියපු එක තමයි එයාගේ බුදු. ඒ මහාංගන ධර්මයේ විදිහට පිළිගන්නේ මොකද්ද? අල්ලපු ගෙදර එක්කෙනා කියපු මේ අද ඊයේ කියපු එක නෙවෙයි තමයි. මෙයා පුංචි කාලේ ගියාපු එක මේ හිතේ තියෙනවා. නෑ ඒක හොයාගෙන තමයි මේ භාවනාව කරගෙන යන්නේ. අර ඒකයි මම කිව්වේ ඔක්කොම දේවල් උදේහක් කරන්න කියලා මේ. මේකට පොදු වෙන්න. දැන් මේකට විසඳුම් මම කියා දෙන්නම්. මෙන්නේ කොහොමද කියලා මේ කියන්නේ. එතකොට දැන් එවැනි අදහසක් අපිට තිබුණා නම් කොහෙද අපි කවදා හදාගත්තත් දන්නේ නැහැ. මේවා තියෙන ආශ්‍රෝ කියන මට්ටම. කාටවත් Tamanට හිතලා එහෙම එකක් තියෙද නැද්ද කියලා හොයන්න බෑ. කවදා හරි ඇහිච්ච එකක් වෙන්න පුළුවන්. යෝග එකක් වෙන්න පුළුවන්. භාවනාවේදී ඒ අදහසේ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි දිට්ඨිය කියන්නේ. දැක්ම. දැන් එවැනි ඒකක මෙතන මෙන්න සිද්ධිය ඔය ගැස්සීමක් සිද්ධ වෙන්නේ 아무තු දෙයක් වෙලා නෙමෙයි අපිට කය ගැන අවධානයක ඉන්නවා. ඒක ආස්වාසය වෙන්න පුළුවන්, පාස්වාසය වෙන්න පුළුවන්. හොඳටම සතිය දියුණු වෙලා යම් කිසි තැනකදී සතිය දුර්වල වෙනවා. තේරුණා නේද? අපි සතිය අපි දන්නේ නැතුව දුර්වල වෙනවා. සිහිය දුර්වල වෙනවා. මේ දුර්වල වෙන්නේ අර গুপ্ত ප්‍රදේශේ. গুপ্ত ප්‍රදේශේ කිව්වෙ මොකක්ද මම? අඩනින්දයි අර වෙන්දයි ටීවී තත්ත්වයේ අතර. එතකොට මෙතන බලය තියෙන්නේ සතියට. බලය සතියේ ගිහිය ගත්තොත් කවුද ඊගාට බලය ගන්න? දීන මිත්‍යේ කොහෙටද ගෙනියන්න ඕන? අර සතිය තියාගෙන සතිය විසින් තියාගෙන ඉන්න තැනද මේ තියාගෙන ඉන්න ඕන නැත්නම් අඩනින්දට දාන්න ඕන. ඕන්නක තමයි ගැස්සී. ඉතින් ඕක කරගත්තොත් ගැස්සිල්ලම තමයි. ඔබ ඒක වතාවක් ගාන විනාඩියක් ගාන ගැස්සෙන්න පුළුවන්. එතකොට යාර වෙන්නේ සතිය ගන්නවා ආය තීන මිද්දිය කඩලා ගන්නවා. එතෙන්දි එහෙම දෙයක් වෙනවා නම් ඔයගොල්ලන්ට එහෙම වෙනවා නම් වහාම නැගිටලා සක්මන් කරන්න. සක්මන් කරන්න මේක ඉන්නේ තීන මිද්දියට බලය ඕනේ මිනිස්සු මිනිස්සු ගැස්සෙනවා. තව ප්‍රශ්නයක් මෙතන තියෙනවා. තව ගැස්සිල්ලේ තව රටාවක් තියෙනවා. ඊට එහා ගියොත් දැන් සතිය දීන මිද්දේ විසින් ගැස්සුවත් එහෙම තමයි. ඒ කියන්නේ නින්දට දානවා ආය එනවා සතියට. ඒක ගැස්සිල්ල. තේරුණානේ? තව තීන මිද්දේ බලය අල්ලන්නේ හොඳටම සතිය තියෙද්දි ගැස්සිල්ලකට එන්න පුළුවන්. එහෙම ආවොත් මලපෙරේතෙක් වෙනවා වගේ තමයි. මේ මල පෙරිත් එහි ගැහුණා වගේ වෙනවා. ඒ ගැසිල්ල අර වගේ එකක් නෙමෙයි. එන්න එන්න වැඩි වෙන වේගවත් වෙන ගැසිල්ල. දැකලා ඇති එහෙම. ලක්කාය එහෙම වේගුණන වේගුණන වේගුණන වේගුණන වේගුණලා ඉවරයක් නැහැ. මේක වෙන්නේ ඔතන සතියෙම. ඒ සතිය වැරදි විදිහට යොදලා. ඒක වෙන්නේ දැන් අපි හිතමු ටිකක් ගැඹුරට යන්න ඕනේ ඉස්සෙල්ලා භාවනාවේ. දැන් කය ශරීරය ගැන අවධානයෙන් ඉන්නවා. එයා හුස්ම ගැන අවධානයෙන් නැහැ. විපස්සනා පැත්තට යනවා. සතිත්ත පරිවර්තන කියන පැත්තේ යනකොට වෙන එක. ඒක වරද්ද ගත්තාම වෙන එක. ශරීරයේ ගැන අවධානයෙන් ඉන්නවා මේ ශරීරයේ යම්කිසි සතියේ දියුණු මට්ටමකදී මේ ශරීරයේ හැදිලා තියෙන මූල ධාතුවන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු වල යම්කිසි රිද්ම කම්පනයක් තේරෙනවා. එක එක්කෙනාට එක එක ආකාරයෙන්. දැන් කවුරුවා මට තේරුන්නේ නැහැ කියලා යන්නත් එපා. මට ඒ හොයන්න බෑ. DNA සමාන වෙන්න ඕනේ මේ කියන ඒවා සමාන වෙනවා කාට හරි. පොදුවේ දැනගන්නත් ඕනේ. අල්ලපු ගෙදර එක්කෙනාට වුණා කියලා තමන් හොයන්න බෑ. වෙන්නේ ඇහුවා කියලා වෙන්නේ නැහැ. මම කියන්නේ දැන් මේ මේවට බය වෙන්න එපා කියන්නේ. නෑ අර කම්පන රටාවක අපි තමු වායෝ ධාතුව නම් වායෝ ධාතුවේ කම්පණය එන්න එන්න වැඩි වුණා. එයා ඒ සතියත් ඒ කම්පණය වගේ වෙනස් වෙනවා. ඒ කියන්නේ කම්පණය වෙන දෙයකම සතිය තියාගන්න දැන් ටිකක් සතිය පිහිටනවන ඕනේ ඒක. අර පුංචි පුංචි කම්පණයක දෝලණය වෙන කම්පණයක සතිය තියෙනවා. තේරුණානේ? දැන් එහෙම වුණාම මෙන්න මේ වගේ ප්‍රශ්නයකට එනවා. ටික ටික යාගේ පුරුදු වෙනවා මේ වේගවත් තැනකදී අර කම්පණයට එන්න. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මතක තියෙනවා නම් මෙන්න මේ සිද්ධිය බලන්න. පොඩි අයත් නම් නැති හැටි මොකද දැකලා නැහැ. කම්බි පාලම් දැකලා තියෙනවනේ ඉස්සර. ගංගාවලට හඳාවු කම්බි පාලම් මෙහෙත් ඇති තියෙනවා නම් මේ පාලමක් උඩට ගිහිල්ලා කවුරු හරි කාරණේ මැද ඉඳලා පොඩ්ඩක් හෙලෙව්වොත් මොකද වෙන්නේ? ඔව් මේක කම්පන දෝල නෙමෙයි. එන්න එන්න වැඩියෙන් වැඩියෙන් යා හැලෙව්වා. එන්න එන්න වැඩි වෙනවා. අවසානයේ කොච්චර වැඩි වෙනවද කියලා කිව්වොත් එයාත් ඒකෙන් විසි වෙන්න තරම් කම්පණයකට එනවනේ. පොඩ පොඩ කවුරු හරි මෙහෙම එයා නවත්ත ගන්නත් බෑ. නමුත් මේ කම්පණයට එයා හො වෙලා ඉවරයි. තේරුණාද? එයාමයි ඒක කරගත්තේ. දැන් යාම නිකම් පද්දලා පද්දලා මේක නවත්ත ගන්න බැරි ගානට යනවා. ඊට පස්සේ එයාට කන්ට්‍රෝල් නැහැ. එහෙම වෙනව නේද? ළමයෙක් එමනම් විසිලා වැටෙන්නත් පුළුවන්. එයාට නවත්ත ගන්නම බෑ. ආන්න එක වෙනවා සතියට අර ධාතු වල කම්පන රටාවේ කුංචි අංශුවකට වගේ එකකට මෙහෙම දෝලණය වෙන්න කියනවා. ඒ දියුණු පිට සතිය. අර ඉස්සෙල්ලා දැන් ලපටි විදිහට දෝලණය වෙන කුඩා දෝලණයකට සතිය පිටනවා. එතකොට මේ ධාතු වල තියෙන ගුණය අනුව ඒක වේගෙන් දෝණණය වෙන්න පටන් ගත්තා සිත පිහිටන්න පටන් ගත්තොත් එමෙයා අර මල පෙරේතේ වැහුණා වගේ දඟලන. දැන් භාවනා කරලා වේවුලනවා ගෑස් වෙනවා. මෙහෙම මෙහෙම වේවුලන්නේ. දැන් ඒක කරන්න පුළුවන් භාවනාවක් නැතුවත් ඔය මෝහණය නුත් කරා. ඔය කට්ට අඩිම කපුව කරන්නේ. ඒ කරන්නේ. ඒ ටික වෙන්නේ එහෙම තමයි. මේක මෝහණයෙන් ඒක වෙන්නේ. වෙවුලන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ වෙවුලෝද නැද්ද ඊට පස්සේ අහන්නේ මොකද්ද මට උනේ කියලා භාවනා කරන කෙනෙක් දන්නේ හැබැයි ඔයගොල්ලෝ කවුරු හරි භාවනා කරා ඊට පස්සේ භාවනාව නවත්තලා ප්‍රත්‍යක්ෂ ළඟට එයි ඒක දැක්කොත් ඒ කියන්නේ මේ මේකට මේකට අහු වෙන්න බෑ මේ කියන්නේ වෙන තැනක් තේරුණා නේද අර වගේ ගැස්සිලා නැගිටින තැනක් නෙමෙයි තීන මිද්දේ නෙමෙයි මේක කරේ සතියම සතිය අනවශ්‍ය දෙයක් අල්ලන්න ගියා දැන් යාට පුළුවන් කියලා හිතලා අර ධාතු වල වේගය අල්ලන්න කියනවා. ධාතු කම්පණය මට්ටමට අපේ සතිය කම්පණය වෙන් කරගන්න බෑ. අරක වේගවත්. එයා වේගවත් වෙනකොට අපිව තහණේ වෙනවා. ඒක ලොකුවට බලපාන එකක් නෙමෙයි නමුත් ඒව නියමවත් දැකලා ඇති. ඒ ගෙවල් වල හැම පාසකම් වල හැම එහෙම වෙලා ඉතින් හිතනවා මට මේ ආරුඩියක් එනවා. ආරුඩියේ කවුද? තමන්ගේ සතිය. සංහසේ තීන විද්‍යාවත් එක්ක ඒ විදිහට යනකොට ඒ භාවනා ක්‍රියාව වෙනලා වෙනස් කරන කමෙන්ට් එකක් නේද? හා ඔව්. ඒක හරියට ඉරියව් වෙනස් කරා. ඔව්. ඒ කියන්නේ මේ දේ භාවනා දෙකක් ගෙනියන්නේ ඒකට. අර අර දැන් මම අර දෙවනුව කිව්ව නේද දෙයක්? ආන්නේ ඒක උනෝ සතර කමඨහන් වලින් සුද්ධ කරේ. ඊට නවත්තලා සතර කමඨහනකින් ඒකට මාරු කරන්නේ. ඔයගොල්ලන්ට වුණොත් අන්න එතෙන් භාවිත කරන්න. නිකන් වුණොත් දැන් හතර ගමන අහන්න. පාවිච්චි කළේ නැත්නම් සක්මනට මාරු කරන්න අර දෙන්නේ ඉවර. අයිච්චා. දැන් දෙක අරලා නිකන් මුදුන මේ සත්‍යයනා කරලා දැන් අතන අර තියෙන රටාව වෙනස් කරන්න ඕන මන්ට. ඒ රටාව තමයි හානිදායක වෙන්නේ. නැතුව වෙන දෙයක් නෑ මට. වෙන ලාභයක් උනාවෙත් නෙමෙයි. වාසියක් උනත් නෙමෙයි. මේක මේ වැරදි පැත්තකට යොදා ගන්නවා. දේශේ සමාන පොඩි දැක්කුම් වේදනා ඒවත් විතර යනවා. ඒ ගැන ඔව් දැන් ඒ වගේ තැනදී අපි මතක සාර්ථක වෙන්නේ දැන් ශරීරයේ දැන් අපේ ඉලක්කය මොකද්ද? කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න. තේරුණා නේද? එතකොට තවත් ශාරීරියේ තව ඒවා දැනීම මෙතන මේ ලක්මනේදී සලකන්න එපා. ඒතකොට සැලකුවොත් අපිට ලක්මනින් ගන්න තියෙන ආසියාද මේ සක්මන් භාවනාදී විතර මය කකුලෙන් උඩ ගණිතයෙන් උඩ දේවල් නොසලකාම හරියට ඒක දැනුවට කමක් නෑ දැනන එක ගැන ප්‍රතිචාර එපා තේරුණානේ නමුත් දැන් මේ මේ වාඩි වෙලා හුස්ම ගැන අවධානය කරන භාවනාවේදී මේ හුස්ම ගැන අවධානය ඉඳලා ඔයගොල්ලෝ මාරු වෙන්න ඕනේ මුළු කයට සක්මනේදී එයා මාරු කරන්න එපා. එයා මාරු කරන්න යන්න එපා. ඒක අවාසි. යටපත්තුම තියාගන්න. ඔව් යටපත්තුම ඒ සාමාන්‍ය ප්‍රමාණයටම අල්ලගන්න. තේරෙන්නේ නැහැ හතියට අහු වෙන්නේ නැහැ නේ. ඒක හුඟක් අයට හැමෝටම වෙන්න පුළුවන්. ඒක පොදු ලක්ෂණය. ඒකට උපක්‍රමයක් උදා ගන්නවා. මේ හුස්ම දැනෙන නොදැනෙන එක මේ භාවනාවේ දියුණුවක් කියලා වැරදි අදහසකට යන්න ඕනේ. තරහ විදිහක මේ භාවනාවේ තියෙන පෙරදීම මේ හුස්ම දැනෙන නොදැනනවා කියන්නේ සතිය දුර්වලයි. ඉතින් සතිය දුර්වල වීමෙන් මේක නොදැනෙන්නේ තව පොඩ්ඩක් ඊගතිය හිටියොත් තීන මිද්දේ බලයක් ගන්න. ඒගොල්ලන් නින්දයක්. හරි නෑ. ආධුනික මට්ටම. හැමතැනම නින්ද ගිහිලා තියෙන ඕනේ වෙයි කියලා බලන්න ඕනේ. දැන් භාවනා කරන්න ගිහින් මුලින්ම නින්ද යන්නේ ওই ක්‍රමයට තමයි. හැබැයි පසුවදී නින්ද යනවනේ මේ යෝග. ඒක නොදෙනී යනවා. ඔව් අර ඒ වුණාට නිදිමතට බලය ගන්න දෙන්නේ නැහැ සතිය. දැන් ওই දෙකේ ගැටුමෙන් යුද්ධයෙන් අවසාන ඉතුරු වුණේ මොකක්ද? නිදිමත් තීන මිද්දේ බලයක් කරන් නිදිමතට දාලත් නැහැ. සතිය ලොකු දියුණුවක් ගන්නෑ. අර ආනපානිය අල්ලගන්නේ. සියුම් වෙච්ච ආනපානිය අල්ලගන්නේ. තේරුණානේ? ඉතින් ඒ අතර තුරු නිකම්ම නිකම් නොසන්සුන් වෙනවා ඉතාලට. උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාවයි එතෙන්ට එනවා හඳුනන. අපි මොකද කරන්නේ කියලා හොයනවා. ඒකට වෙන්නේ නැතු වෙන්න ඔයගොල්ලෝ උපක්‍රමය දන්නවනේ. දැන් මම හිතන්නේ මම අර පොතේ ඇති එකේ විස්තරයක් තියෙනවා. භාවනාව මේ පිළිවෙලකට කරන්න. තේමානේ එකක් කියවන්න. ඒකේ තියෙනවා ඔය ආනාපාන යන්තම් හරි නොදන්නොත් එයා ඒක සම්පූර්ණ ඒ ගැන හිතන්නේ නැතුව කයේ දැනෙන උණුසුම් සීතල අල්ලගන්න දක්ෂ වෙනවා. එතනින් එහාට පිහිට දීන්නේ ඒක. නැත්නම් අරගෙන ඇතුළේ හැටි නිදා ගන්න වෙයි නැත්නම් භාවනාව නවත්තන්න. තේරුණානේ? එතන සංදි ස්ථානයක් විදිහට භාවිතා කරන්න ඕනේ. ශාරීරියේ දැනෙන වෙනක් මුළු ශාරීරියේ දැනෙන ඕනම ගුණයක්. ඒ ගුණ කියන්නේ ආනාපානීය වගේම කම්පන, චංචල, උණුසුම්, සීතල, තද, වැగిරෙන ඔය මොනවා හරි දැනනවනම් කයි ඒ ගැන අවධානය යොමු. අර කහක් අවධානය. එහෙම ඉන්නකොට ආය ආනාපානයක් දැනනවා, කය වෙනේවත් දැනනවා. දැන් මාරුවෙන් මාරුවට ඕන හැටි ඉන්න පුළුවන්. මේක විපස්සනා. තේරුණා නේද? දැන් මොකද විපස්සනාට මාරු වෙන සංධියක් බවට ඒක හරව ගත්තා. ඒක හරියට ගියොත් නැත්නම් තියෙන භාවනාවක් නැති වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට හරව ගන්න ඒ තත්ත්වයට ගියාම ඒ මම දැන් නම් ඒ පොත බණත් ඇති ඒවා හපුවම හොඳටම තේරෙයි මොකද්ද මේ කරන්න ඕනේ දැන කියලා. ඒකට අනුව හැසිරෙන්න ඒ අය. ඒක එතන පොදුවේ කිව්වම පළක් අයට <clears throat> ගැළපෙන්නේ නැහැ. එක එක්කෙනා කිව්වම සමහර විට පොදුවේ අර පොතේ තියෙන හින්දා කියලා තියෙන හින්දා Tamanට ගැළපෙන එක අල්ලගන්න ලීසියි. ස්වාමීන් මෙහි කිරීමත් එක්ක ආස්වාද ප්‍රාස්වාද කරන්න ඇති අවශ්‍යයක් තියෙනවද? ඒ ආස්වාදය ආස්වාදයේ විදිහට මෙහි කිරීමත් ප්‍රාස්වාද ප්‍රාස්වාදයේ කිරීමත් ඔය මෙනෙහි කරන්නේ මේ ධර්මයේ පාරුවක් බුදුහාමුදුරුවෝ. පාරු කියලා කියන්නේ. පාරු යදාගන්නේ දියේ දියන්නේ විතරයි. ගොඩ යනකොට පාරු නෑ. විසි කරන්නේ. එතකොට ආනාපානීය මෙනෙහි කිරීමක් ධර්මානුකූල පාඩුව. ආධුනිකයේ කරන ඒක මේ පත්‍යයන් කරගන්න පුරුදු වෙන්න කරන උපක්‍රමයක්. තේරුණාද? ඔය මෙනෙහි කිරීමක් නැතුව සිහිය විතරක් සිහිය පවත්ව ගන්න කරන උපක්‍රමයක්. දැන් මෙනෙහි කිරීමේ වචනේ නෙවෙයි වැදගත් සිහිය පවත්ව ගන්න. යමකට සිහිය පවත්ව ගන්න පුරුදු වුණොත් මෙනෙහි කිරීමක් තමයි. තේරුණා නේද? දැන් ආස්වාසේ පාස්වාසේ කියනවනේ මෙනෙහි කරන්නේ. මම ඕනනම් ඒක ඕන දැම්මම පෙන්වන්නම් ඒක ඇත්ත. විනාඩියක්. කොහොම ඇස් දෙක පියා ගන්න. ඉස්ම ගැන මෙනෙහි කරන්නේ. මෙහෙමයි මෙනෙහි කරන්නේ. හැබැයි ඉස්සර මුළු ඉගෙන ගත්ත විදිහ නෙවෙයි. ආස්වාසය රාමා. ආස්වාසය දැන රාමා කියලා මෙනෙහි කරනවා. පාස්වාසය දැනනකොට සීතා. ඔය දෙක මෙනෙහි කරන්නේ. කරන්න බැරිද පුළුවන්? ආස්වාදයේ නම් කර හැකිය අපිට රාමාසය. තේරුණා නේද? වචනකින් නම් කරපගෙන මේ කරන්න ලේබල් කරපිකන්න. ඕක ලේබල් එකක් කියලා අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? සතිය දහ වෙන කායන පස්සන. දැන් අර ඔය කිසි බලයක් නැහැ මේ වචනයක බලයක් නැහැ. දැනීමට එනවනම් ඒක දැනීමට ගන්නම ඕනේ. එනවා නම් නෙවෙයි. ඒවා බෑ. ලූ බෑ. ගන්නම ඕන. නැහැ ඉතින් භාවනාවක් නැහැ. ඉතින් දැනීමට ගන්න නැතුව කියපු වචන ටික ඉන්න යන මේ සංස්කාරයද? නේද? දැන් දවල්ට ගන්න කියන වචන ටික හින්දා තමයි ඔව් දැනුම නිකන් කියපු හින්දායි මේ සංස්කාරය. නමුත් දැන් මේ ප්‍රතිපත්තාණයෙන් කරන්න හදන නිකන් කියන එකක් නෙමෙයි. ඒකේ ප්‍රායෝගික වර්තමානයක් තියෙනවා. ඒක සතියට අකිනවා. තේරුණා නේද? ඒකින්ද එතෙන්ටම යන්න ඕනේ. අර අරක මේ නම් භාවිතා කිරීම ඇත්තටම පාරුවා. මූලිකව කරන පුරුද්දට කරන දේ. ඒක අනුකනුත් ගිහින්. කාලයක් යනකොට හරියට ගියාම ගිහින්. දැන් පාදවල ඒක වෙලා ඇති. දැන් සක්මන් කරා නම් අද හුඟක් ඕන කමින් කවුරු හරි වම දකුණ කියලා සිහි කරන්න ඕන. වම දකුණ නෑ සිහිය තියෙනවා. එහෙම වෙනව නේද? අන්න ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ වචන වල බලයක් නැහැ. ඒක හින්දා ඔය නිකන් පොත්වලයි ඒ කෙනාගේ ඉරුවට මෙන්න මෙහෙම කියවන්න ඕනේ උනේ මෙහෙම පූර්ව වාක්‍ය ඕනේ. මේ විදිහට අමතන්න ඕන ඕවා පිස්සු. තේරුණා නේද? එක එක කෙනාට හැදී මරක් ගන්න. ඒව ගන්න එපා. මෙතන ධර්මයේ ගන්න. ධර්මයේ තියෙන්නේ වර්තමාන මොහොතට එන්න ඕනේ කොහෙන්ද? එන්න විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන් එක එක ගුරු. ඒකත් දැනගන්න. දැන් මම මෙහෙම කිව්වට ඔයගොල්ලන්ට තව හොඳ විපස්සනා ගුරුවරයෙක් හම්බ වුණොත් කියයි එහෙම නෙමෙයි මෙන්න මෙහෙම කරන්නම ඕනේ කියලා. තේරුණා නේද? ඒක වැරදි නෑ. එයා කරන්නේ මේ උපක්‍රමයට යා ගන්න කරන මූලික ටික ඒ ටික අහක් කරනවා පස්සේ. නිකම්ම අහක් කියලා එනවා. නෑ අපිට අඬ වුණොත් මාර්ග හරි මේක වැරදි. මොකද වෙන්නේ? ඔයගොල්ලෝ කරන්නේ නැහැ. මේ පදනම දන්නේ නැහැ නේ මොකටද මේක දුන්නේ කියලා දන්නේ නැහැ. මම හරි උඹ වැරදි. ඕක තමයි. දැන් ගුරුවරයා නම් දන්නවා මේක කරේ මේක සඳහා. අනිත් ගුරුවරයාත් දන්නවා මේ මූල ටික මෙහෙම කරන්නේ මේක සඳහා. දෙන්නම කරලා තියෙන උපක්‍රම දෙක. කරන ගෝලිය රන්නේ. ඉතින්ලානේ. ඔක ඔයගොල්ලෝ විතරක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ රන් වෙනවා. ඒ විදිහට බෞද්ධයයි ක්‍රිස්තියානි ආගම ලබ්ධි කියලා හඳුන්වනවා ඒ විදිහට. දීලා තියෙන දෙකම එකයි. බුදුහාමුදුරුවෝ දීලා තියන්නේ සංසාරේ විමුක්තියට. නමුත් හොඳ සංසාරයක් හදන්න. කාමාවචරයේ ඉක්මවන්න ජේසුස් වහන්සේ දීපිනා බුදුහාමුදුරුවෝ දීපිට වගේ. නම් රන් වෙන්නේ. දැන් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ. එන්න බෑනේ. නම මූල් දෙක එකයි. දෙගොල්ලම යන්නේ කාමාවචර ඉක්මවන. බුදුහාමුදුරන්ට කාමාවචර ඉක්මවපු මනසක් වන්නේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. අර ගොල්ලන්ගේ දෙවියන් වහන්සේ ඉන්නේ කාමාවචර ඉක්මවපු මනසක. එතනින් හැබැයි ඒගොල්ලෝ සීමා කරනවා. ඒගොල්ලෝ කුදයක්. ඒක පොඩි උන්චි දෙයක් කියලා හිතන්න එපා. ලොකු දෙයක්. එතෙන්ට ඔයගොල්ලෝ ගිහිල්ලා තමයි බුදුහාමුදුරනේ සත්‍ය කරා යන්නේ. එහෙනම් ඒකට පයින් ගහ කාටවත් යන්නේ නැහැ. පයින් ගැහුවෝ ඔයගොල්ලන්ට ඒක පිහිටන්නේ නැහැ. දැන් අමතනදීම ඔබ තියෙනවා සියලුම ආගම් වල තියෙනවා ඒවත්. ඒ අය කවුද කියලා ඉතින් හොයන්න ඕනේ. අර ප්‍රවීණව බුද්ධ වෙච්ච අය මේ ඕන කමින් කරන අය අතේ තියෙනවා ඒවා. නැති අය අතින් අපි වගේම තමයි. මොනෝ දෙයක් නෑ. එහෙමනේ තියෙන්නේ බුද්ධ පූජාවයි දානයි. මොකද තමයි ඉතින් ඒගොල්ලන්ගේ තියෙනවා පූජාවයි දානයි. බුද්ධ පූජාව නෙවෙයි දාහනේ ආමතුරන්න දාන්නේ නෙවෙයි. මෙහෙසොත් නෑ. ඒක දෙපැත්තක් වෙනවා. දැන් මම කියවනේ දැන් මොකද්ද මේ සමාධියෙන් වෙන්නේ? අර අපේ මනසේ තියෙන කියන්නේ දැන් මොලේ ක්‍රියාකාරීත්වය යම්කිසි ජීවිත tattයේදී මොලේ ක්‍රියාකාරීත්වයට වැඩිය අඩු කරනවානේ. නිින්දට වැඩිය වැඩි කරනවා. දැන් නිින්ද නිදාගෙන ඉන්නකොට අපිට හොඳටම ගැඹුරු නිින්දක ඉන්නකොට හුස්ම ගන්න ප්‍රමාණය අඩුයි. ස්වභාවිකයි. ඇයි? මොලේ වැඩ කරන ප්‍රමාණය යනවා. දැන් හුස්ම ගන්න වෙලා තියෙන දැන් කයෙන් වෙන වැඩ නැහැනේ අපි. කායික වැඩ නැති හින්දා අපි තියෙන්නේ මොලේ විතරයි වෙනස් වෙන්නේ. අනික ශාරීරික දේවල් නැහැනේ ඉඳගෙන භාවනා කරනකොට. දැන් එතකොට මොලේ ප්‍රමාණය අඩු වෙන හින්දා කරන්න ඕනේ වැඩ ටික අඩු වෙන්නේ වෙන හින්දා ආස්වාස ප්‍රමාණය භෞතිකව අඩු වෙනවා. තේරෙනවද? ඒ ආස්වාසේ සිවුම් වෙන්න ඕනේ. නමුත් ඒ සිවුම් වෙන එකේ නවතින්නේ අඩු වෙනවා විතරයි. දැන් සතියට පෙලක් කියලාට ඒ සාම එක මට්ටමක තියෙන එක සතියට අල්ලන්න බැරුව සතිය දුරවල වෙන්න පුළුවන්. ආය සතිය ප්‍රබල වුණොත් අරක හොඳට දැනෙන්න පුළුවන් ගොරෝසු. ඔන්න ඒ වගේ පෙරලියක් තමයි උතර වෙන්නේ. ආධුනික මට්ටමේ කෙනෙකුට තේරෙන එකක් තමයි දිග හුස්ම කෙටි හුස්ම. ඒ කියන්නේ ඔයගොල්ලෝ කවදාවත් දැන් අද අදම අද දැන් 10 7 8 පුංචි ළමයි පොඩි ළමයි දෙන්නේ කියන්නේ ඒ ළමයි දෙන්නේ අතු ගැනීමවා. ආනාපාන සති භාවනාව. අන්න ඒගොල්ලන්ට දිග හුස්ම කෙටි හුස්ම තේරෙයි. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති හේතුව ඔයගොල්ලන්ට කොයි කාලේ ඉඳලා මේ භාවනාව පුරුදු වුණාද කියලා දන්නේ නැහැ. තේරුණානේ? ඒ ආධුනිකනේ කියන එක බෑ මෙතන කියන්නේ. යල්පැන කිය ආධුනික. දැන් ඒ අයට මේ මේ කියන විදිහට වෙයිද නැද්ද කියලා කවුද දන්නේ? දැන් මේවා ඒක දැනෙන්නේ මූලික අවධියේදී පමණයි. හරියට වෙන් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොයන්න එපා දිග උක්ම කෙටි උක්ම. තේරෙනවා නේද? ඒක හෙව්වම වෙන පරේෂණයක්. ඔයගොල්ලෝ නිකම්ම ඔහේ අවධානය ඉන්නේ. දිගහුස්ම කෙටි හුස්ම ඕනේ ඕන ඕන නම් කවදාවත් කරේ නැත්නම් මේ භාවනාව අන්න එදාට ඒ කියලාට කියා දෙන්න ඕනේ. එයාගෙන් එළියෙන් මේ දිගට දැන් දැනෙන්නේ කිතියි. ඔයගොල්ලන්ට ඒක අහු වෙන්නේ විදියක්. මොකද අච්චාරුවක් වගේ මේක ඉදත් කරලා රෑත් කරලා ඩවුන්ලෝඩ් කරලා එක එක තැන ගිහිල්ලා කරනවා මේ ලංකාවේ කරලා පිටකොටක් කරනවා මේක කොහෙද එහෙම දිගක් කෙටියක් ඔයගොල්ලන්ට ගන්න බෑ. ආධුනික නෙමෙයි. තේරෙනවනේ? නමුත් ඔගේ පුංචි මුංචි ලාන්ටර තියෙන්න පුළුවන්. දැන් මම කියන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඔයගොල්ලන්ට ආනාපාන සතියේ භාවනාවේ වැදගත්ම සාධක තියෙන පස්සම්බයන් කාය සංකාරණ. මෙන්න මේක වැදගත්. ඔව්. පස්සම්මයන් කාය සංකාරං සබ්බකාය නෙමෙයි වැදගත්. පස්සම්මයන් කාය සංකාරං කියන්නේ සබ්බකායත් වැදගත්. සබ්බකාය කියන්නේ දැන් තියෙන්නම සියලුම කය කියලානේ. ඈ? ඔව්. ඒ කියන්නේ සියලු ආස්වාස ආස්වාස කියලා තමයි අර්ථ ගන්න. නෑ ඔතන වෙන්නේ ඔයිට වෙනස් දෙයක්. දැන් එන්නේ නැ හුස්ම ගන්න අවධානයෙන් ඉන්නකොට සතියට මොකද වෙන්නේ? වැඩි වෙනවද සතිය අඩු වෙනවද? දැන් මේ පුහුණුවන්න වෙන්නේ වැඩි වෙනවා. වැඩි වෙනකොට සතියට ඉස්සර මේ ආස්වාදයක් තියෙන්න පුළුවන් සතියට අහු වෙන්නේ ආස්වාසයේ කොටසයි. තේරුණාද? නෑ කොටසයි අහන්නේ. ඒ කොටස ම්ම් කොටසයි අහු වෙන්නේ ඒ කොටස මැද. දැන් ඊට පස්සේ ආස්වාසය එකපාරට දැන් මේ මෙහෙම ගිහිල්ලා අපි හිතමුකෝ කවුරු හරි මේ මේ අර වේගෙන් ගිහිල්ලා කෙලින්ම නවතින්න පුළුවන් ද ආස්වාස ඉවර වෙනවද? ඔයගොල්ලෝ ආහනයක් ස්ටාර්ට් කරගෙන හිමින් හිමින් ගිහිල්ලා වේගවත් වෙලා ගිහිල්ලා ආය නවත්තනවා වගේ එකක්ද වෙන්නේ කියලා හිතන්නවා. මට පෑනක් දෙන්න මම ඇඳලා දෙන්න දෙන්න. පෑනක් දුන්න කවුරු හරි අතින් දෙන්න. මෙන්න මේ රූප දෙක බලන්න. මේ රූප දෙක තේරෙන පේනවද? ඈ? එන්නේ නැද්ද? නිකන් මොකක් මෙහෙම ඉරක් තියෙනවා. මෙතන තියෙනවා මෙහෙම ගිහිල්ලා මේ ඉරක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ හුස්ම ගන්න එක මෙන්න මේ ස්වරූපේ. මෙතනින් පටන් ගත්ත මේ කාලේ යනවා කියලා හිතන්නකෝ. මේක පස්තරයකට ගත්තොත් හුස්ම ගත්ත එක පස්තරයකට ගත්තොත් මේ එක කියන පස්තරයට හරියන්න පුළුවන් දෙක කියන පස්තරයට. දැන් මේ නිකන් කියන්න සාමාන්‍ය ගන්න. දෙක කියලා සුවන්නේ නේද? වෙන විදියකට ගත්තොත් ඔයගොල්ලෝ ගැසි ගැසි යන්න වෙනවා. එහෙම ගන්න වෙන්න පුළුවන්. දැන් නිකන් ඉන්න බෑ ගැස් වෙනවා නේද? මේක වෙනවා හැබැයි අර වෙනහල්ලා අමාරු වෙනවා. මේක. තේරුණානේ? අහසු දාගෙන ගන්න ඒගොල්ලෝ අමාරුම හුස්ම ගන්න. දැන් ඔයගොල්ලෝ ගන්න මෙහෙමයි. තේරුණානේ? දැන් පස්සම්මයන් කාය සංකාරයන් වල තිස්සලා තියෙන්නේ මොකද්ද? සබ්බ කාය පටිසංවේදී කියලා. දැන් ඔයගොල්ලන්ගේ මූලික ලාමක නදුරු සතියට පුළුවන් මේ කෑල්ල විතර අල්ලන්න. තේරුණානේ මීට වැඩිය සතිය දියුණු වුණා මේ කෑලි දෙකක් දෙපැත්තෙන් අල්ලන්න ඕක තමයි සත්සම්මයන ඕ කියන්නේ ඕ ඉස්සලා කියන සබ්බකායපට සමවේදී කියන්නේ මේ කෑල්ලයි මේ කෑල්ලයි අල්ලන වෙලාව ඊට ඉස්සෙල්ලා දිග හුස්ම කියන්නේ මේක මෙන්න මේ වගේ එකක් විතරක් අල්ලන වෙලාව ඕකට නැත්නම් වෙන පොත් ලියලා රණ්ඩු වෙලා වැඩක් නැහැ. තේරුණා නේද? මේක මේ ස්වභාවික සංසිද්ධිය මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට ආණ්ඩු වෙනවා අපි. ඕක නෙමෙයි තියෙන්නේ අටුවාවේ තියෙන අහවල් එකයි. අරහාමුදුරුවෝ කියන්නේ මේකයි. වැඩක් නැහැ. මොකක් කාටද බලන්න වෙලා තියෙන යහපත? කිසි වැඩක් මේක තමයි සිද්ධි. මේක බලන්න මේක තමයි සංසිද්ධි. තේරුණා නේද? සතිය දියුණු වෙනකොට මෙන්න මේ කෑලි දෙක අහු වෙන එක තමයි අගයි මුලයි කෑලි දෙක අහු වෙන. හිමින් පටන් අරගෙන වැඩි වෙනවා ආය නවතින්නේ කොහමද අඩු වීගෙන යනවා ওই දෙක මුලින් සතිය අඩු සතියකට අහු වෙන්නේ නැහැ තේරුණානේ අන්නේ මට්ටමට සතිය දියුණු වුණාම බුදුහාමුදුරු දීලා තියෙනවා සබ්බ කාය පටිසංවේදී ඒක අපේ අය මෙතනින් හුස්ම අරගෙන මාකොට ඇඟිල්ල දක්වා යනකම් බලائیں ඕවා වැරදි. තේරෙනවද? ඒවා විකාර පිස්සු වැඩ. ඒවා පිළිගන්න එහෙම හකුත් දැනෙනවා භාවනාව. එහෙම දැනෙන්න පුළුවන්. නමුත් ඒ දැනෙන එක මෙතෙන්ට අදාළ නැහැ. ඒවා ගන්න එපා. මේක මේ සරල තැන. මේක සරල තැන. මෙතනින් එහාට ගියාට පස්සේ මේ ටික ඔක්කොම වෙනස් වෙනවා ඒකයි. මොකද්ද ඊගා තත්ති? පසම්බය. පසම්බයන් කියන්නේ වචනේ නම් සංසිඳෙනවා. දැන් සංසිඳනවා කියන්නේ මොකද? ඔව් හුස්ම සංසිඳනවා කියන්නේ හුස්ම වැටෙන්නේ ඉවරයි කියන එක. දැන් ඒකම ඔයගොල්ලන්ට දැනගන්න හුස්ම සංසිඳනොත් ඔයගොල්ලෝ මෙච්චර කල් එක අටපාසුන් ළමයක් ගන්න හුස්ම සංසිඳන මොකද්ද වෙන්නේ නේද? නමුත් මේ ඉංජිනේරුවන් මේක බොරු කියහා රටවල් වලට නෑ විදින එක නෙවෙයි. නෑ අටපාසුන් ළමයක් ගන්න හුස්ම සංසිඳන මොකද්ද වෙන්නේ? ඕනම සතෙන් මැරෙනවා. ලංකාවේ ඉන්න ඉංජිනේරුවත් කියන්නේ ඒක නෙවෙයි. කුරුම සම්දිනවා කියන්නේ මොකක් මහ බොරුවක් කියන. ඉතින් කොහොමද ඉතින් ධර්මයක් හදන්නේ? තේරුණා නේද? ධර්මයක පිහිටක් ගත්ත හැකිද අපිට? බෑ. හුස්ම සංසිඳනවා කියන්නේ හුස්ම නවතිනව නෙවෙයි. තේරුණා නේද? දැන් බලන්න ඔයගොල්ලන්ට මේ මේ ධර්මානුකූලව ව්‍යාමක තේරෙනවා. යන්නේ කොහෙද අපි? මොකටද යන්නේ කියලා දැනගන්න. යන්නේ මේ ආහාර හතර නිරුද්ධ කරගෙන. තේරුණා නේද? දැන් ඉස්සෙල්ලාම කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා. එතකොට ශාරීරිය කියන එකේ ප්‍රශ්න තියෙනවා. කියන අපි දැන් දැනෙන තැන් නෙවෙයි දැනෙන්නේ. අඩුවේ. ඒ නිරුද්ධ වෙනවනේ කබලින්කාර ආහාර. කබලින්කාර ආහාරනේ මම ශාරීරිය වුණොත් කබලින්කාර ආහාරය. දැන් ඕකේ පොඩි පොඩි අඩු කිරීම වෙනවා ඔය භාවනාව අතර. අත්දකින්න ඇතිනේ නේද? අලුත්ම නාවකයට උනා දවසෙන් දෙකෙන් මේක අත්දකිනවා. තේරෙනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ස්පර්ශ ආහාරය සංසිඳුනම ස්පර්ශ ආහාරය කියන්නේ මොකද්ද? ස්පර්ශයක් නවතින්නේ නැහැ. ස්පර්ශය විඳින්නෙක් නවතින. විඳින්නෙත් නැති වෙනවා. තේරුණාද? එහෙනම් දැන් හුස්ම ස්පර්ශ වෙනවා. ස්පර්ශ කෙනෙක් වෙන කෙනෙක් ඉන්නවා. මුලදී. සබ්බකාය පරිසමයේදීත් ඉන්නවා එහෙම කෙනෙක්. මගේ හුස්ම මට දැනෙනවා. මගේ ආස්වාස්යයි. මගේ ආස්වාස්යයි. දැන් දිගයි මගේ ආස්වාස්ය. දැන් මගේ ආස්වාස්ය කෙටි. ඕක නේද ඔය මුලින් කියන කතාව. එහෙනම් පස්සම්යං කාය සංකාරම් කියනකොට ඔව්. පසම්මයන් කියන එක. සියලු කය කියන්නේ මම අර කිව්වේ අමුතිව ගන්න එපා මේ නහසේ ඉඳලා කකුල් දෙකට යන එක නෙමෙයි. බඩට යන එකක් නෙමෙයි. මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලා දැක්කේ නැති ප්‍රමාණයක් සතියට අහු වෙනවා. ඒ කියන්නේ මුලයි අගයි ටිකක් අහු වෙනවා. මුල මැද අග බලනවා කියලා කියන්නේ අරක තමයි. මේක තමයි මුල මැද අග. තේරෙන්න ඕනේ. මේ තියෙන්නේ මුල මැද අග. තේරෙන්නේ ඉස්සර තේරුණේ මේ මැද විතරයි. මේ කෑලි දෙක තේරෙන්නේ මුලදී. ඔය වගේ දෙයක් වෙන්නේ ඊට පස්සේ මේ මේ පස්සම්බයන් කාය සංකාරම් කියනකොට සංසිඳෙනවනේ. සංසිඳෙන්නේ 아무තු දෙයකින් නෙමෙයි ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශ වෙන කෙනෙක් නෑ. ස්පර්ශයක් දැනෙන්නේ නැතුව නෙමෙයි. මොකේ ස්පර්ශයක්ද? ආස්වාසය නහය හරි කොහේ හරි ඉස්සෙල්ලා වැඩිච්ච එකේ ස්පර්ශයක් තියෙනවා. නැයි ස්පර්ශ වෙන කෙනෙක් නැතුණා මොකද්ද වෙන්නේ? ඒකේ ලක්ෂණ ඉතුරු වෙන්නේ නැයි ස්පර්ශයක් තියෙනවා ස්පර්ශ වෙන කෙනෙක් නැහැ. ඒ කියන්නේ ආස්වාසයේ ස්පර්ශයක් තියෙනවා ආස්වාසයේ ස්පර්ශයක් තියෙනවා. ආස්වාසයේ ස්පර්ශය වෙනකොට මේක ආස්වාසයක් කියලා වෙන් කරේ ස්පර්ශයේ විඳින්නෙක් ඉන්නකොට ආස්වාසය කියලා වෙන් කරන්නේ ස්පර්ශයේ විඳින්නේ ඉන්නකොට ඔය විඳින්න නැති වුණාම මොකද වෙන්නේ ආස්වාසයයි පාස්වාසයයි වෙන් කරගන්න බෑ නිකම්ම නිකන් හුදු කම්පනයක් තේරුණාද ඔන්නෝගයි මේ කියන කතාව. නැත්නම් මේ වෙන කුණු හරප අරගෙන හිම අමාරු වැටෙන්න එපා. පොත්වල තියෙන ඒවා අරගෙන වැඩක් නැහැ. මේක තමයි ස්වභාවිකව වෙන දේ. මේ ටික ඔක්කොම ස්වභාවිකව යන ක්‍රමයක්. වෙන ක්‍රමයක් මෙතන නැහැ. තේරුණා නේද? වෙන භාවනා එක්ක පටලව ගන්න එපා. ඉන්දියාවේ තියෙන නොයෙක් ඒවා ඒක පටලවගෙන තියෙන බෙලක් අය. බුදුහාමුදුරන්ට එහෙම පටලවල මේ සතිපට්ඨානෙ යන්න බෑ. මෙතන යන්නේ මං කියපු දේ තේරුණාද කියලා ආයෙ බලන්න. මොකද්ද මං කිව්වේ? පස්සම්බයන් කාය සංකාරයන් කියන්නේ හුස්ම සංසිඳනවා කියන වචනේනේ. හුස්ම නවතිනවා නෙවෙයි මේ. මොකද්ද වෙන්නේ? අන්න හරි. මෙච්චර වෙලා ආස්වාසේ විඳින්නේ කිතියා. දැන් ස්පර්ශාහාරයෙන් නිරුද්ධ වෙන තැන මේ. විඳින්නේ නෑ ස්පර්ශයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ආස්වාසයයි පාස්වාසයයි දෙකම සමානයි. එයාට දැනෙන්නේ නිකම්ම නිකම් වෙන් කරන්න හැම බෑ කීයතෝ. මේක මම හුස්ම ගන්නවාද හුස්ම හෙලනවා. දැන් අර රාමසිත කිව්වත් ඉවරයි. තේරුණාද? වචන කිව්වට වැඩක් නැහැ. වචනේ බලයක් නැහැ. වචනේ නෙමෙයි තීරෙන්නේ. තේරුණා නේද? ඔන්න දැන් ආවේ යථාර්ථයට ඇවිදින්. ආහාර දෙකක් නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙලා. දැන් ඉතින් එතනින් පස්සේ ඕනනම් පුළුවන් මේක මේ දැනෙන්නේ මේකයි. මේ මම හොඳයි. ඔබ කියලා හිතන්න පුළුවන්. මනෝ සංචේතනාව. තේරුණා නේද? ඊගාට පරිස්සම් වෙන්න තියෙන්නේ මනෝ සංචේතන ආහාර වෙන වලින් තමයි මේ தත්වෙට භාවනාව හදාගන්නේ. ඒ කියන්නේ දෙකෙන් එකක් නිවන් දෙක. ඒ ආහාර අතරෙන් නිරුද්ධ කරන්න ඕන. පස්සම්පියම කාය සංකාරම් වෙනකොට මොකද වෙන්නේ? ආහාර දෙකක් නිරුද්ධ වෙනවා. තව දෙකයි තියෙන්නේ. ඒ ටිකත් ඕකෙන්ම කර හැකි හරියට කියනවා. හැබැයි හරියට වහලේ ගහන්න ඕනේ. මම කිව්වනේ. ඔව්. අකුජන රතේ වහලේ ගහගන්න කියලා. මේ පවතින හන යන්නේ කොහේ සපා. පූජාතිය තියා කලපාරිය. යන්නේ කාගේ රතේද බුදුහාමුදුරුවෝ දීපු අකුජන රතේ. වහලේ. තේරුණානේ? කියන්නේ අනගමනෝ කෑ ගහන්නේ ඌ කියන්නේ අපි යන්නේ නිවන් තරහට. අපාරියන්නේ අපි යන්නේ සාදු ගිහියා මේකෙන් නිවන් ලැබෙනවා. මේකෙන් කවුරුද නිවන් දෙනවද? කොයි බුදුහාමුදුරුවෝද? ගෞතම බුදුහාමුදුරුවෝද? පන්නංකර බුදුහාමුදුරුවෝද? කවුද? අවිද්‍යාවට අධිනාගෙන් කොයි හා බුදුහාමුදුරුවෝද ඔයගොල්ලන්ට ඔය කියන නිවන් නිවන් ලැබෙනවා කියලා කිව්වේ? කවුරුවක් අපි හදා. අපේ මත කල්ලි හදාගෙන එක එක කල්ලියට ඕන ඕන විකාර කරනවා. තේරෙනා නේද? එහෙනම් කියන අර කල්ලියට වැඩි අපේ කල්ලිය ගුණවත් සත්‍යුණවා. හොඳයි. නමුත් බොරු කල්ලියක් කියලා තේරෙන්නේ. නෑ ඒවා තියෙන්නේ ආමිෂයේ තියෙන්නේ වෙනම කාරණයකට. මම පැහැදිලිව කියන්නේ ආමිෂය නවත්තන්න බෑ කාටවත්. ඉලක්කය එහෙම කියන ආමිෂයේ නවත්තලා තමයි මේ සත්‍ය දකින්නේ කියලා. ඒක වෙන්නේ එහෙම කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ආමිෂය ඕනේ. නමුත් ආමිෂයේ විකල්පය ඒ කායන මාර්ගය වෙනවා. ආමිෂයේ ඉන්න ගමන් අපි ඒ කායන මාර්ගය පුහුණු ඕක තමයි අපි සාර්ථකම ක්‍රමය. දැන් වෙන දෙයකින් බෑ. අපි ඒක පුරුදු වෙන්න ඕනේ. දැන් මෙන්න මෙතන දැන් තේරෙන්න ඇති නේද කොට පස්සම්මයන් කාය සංකාරාම් කියන එක ඔය වගේ දෙයක් වෙන්නේ. ස්පර්ශාරයෙන් නිරුද්ධ වෙනවා. ඒක තමයි සංසිඳනවා කියලා කියන්නේ. කාගෙන්ද සංසිඳුනේ ඇත්තටම? හුස්ම නැවතුණාද හුස්ම ඇතුලේ හිටියේ මම නැවතුණාද ආයක තමයි සංකීර්ණ මෙච්චර කාලෙ ඔයගොල්ලන්ගේ හුස්ම ඇතුලේ ඔයගොල්ලෝ හිටියා තේරුණාද ඕකට තමයි මේ වචනේ කියන්නේ සංසිඳුනේ මමයි මගේ ස්පර්ශ මෙන්න දේවල් ගන්න එපා අර්ථකතන තියෙයි කියයි අටුවා ටීකා දාලා ඔයගොල්ලන්ට කිව්වොත් කවුරුහරි ඒක වෙන්නේ නැතුව අපි දන්නේ නැහැ නේ කියලා අහුවෙනවා. තේරුණා නේද? ඕකට අහුවෙන්න එපා. ප්‍රත්‍යක්ෂලෙන් තමන් මං කියන එක වෙලා කරලා බලන්න. එතකොට අහුවෙන්න බෑ. ඕක තමයි වෙන්නේ. ඔතනින් එහා සමතයක් ඕනේ නැහැ. ඔතනින් එහා ඔව් එතනින් එහා මුළු ශරීරය අන්න එතනින් එහා මුළු ශරීරයේම අවධානයෙන් ඉන්න මාරු වෙන්න. හුස්මත් බලවන්න ඕනේ මුළු ශරීරයටම මාරු වෙන. ඒක ගැටලුවක් නෑ. ඊට පස්සේ කායනුපස්සනාව තනියි. එතනින් එතන ඉඳලා යන සචිත්ත පරියෝධකන. පස්සම්යන් කාය සංකාරයන් වෙනවා නම් කුසලස් උපසම්පදා කියන ගුණය සම්පූර්ණයි. තේරුණා නේද? එයා යන්න ඕනේ සචිත්ත පරියෝධකන. එහෙනම් මෙච්චර වෙලා කරේ සතිපට්ඨාන සූත්‍රයම නේද? කරාට මුලින් කෙරෙන්නේ සමතය. ඔව් එරණේ මුලින් කරන්නේ සමතය සතිපට්ඨාන සූත්‍රයේ දින භාවනාව මෙන්න මෙහෙම භාවනාව ඒක හැටි සමත පූර්වාංගම විපස්සනා ප්‍රවීණිය කරොත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් එහා දැන් කය ගැන හොඳට අවධානයෙන් ඉඳ පුරුදු වුණොත් විපස්සනා පැත්ත වැඩි වුණොත් එයාට පුළුවන් ඕන නම් විපස්සනාෙන් පටන් ගන්න. හැබැයි වැඩි වෙලා දුවන්නේ. එතකොට විපස්සනා පූර්වාංගම සමතේ. ඒ මුලින් විදර්ශනා පටන් ගන්නවා. හිත තැම්පත් උනේ නැතුව මේක කරන්න බැරි වුණා. ආය උස්ම වෙන අවධානය ඉඳලා අරක හදාගන්න. ඒක අනිත් පැත්තට. මුලින් පටන් ගන්න ආධුනිකයා සමත පූර්වාංගම විපස්සනා. නෑ විදර්ශනාවක් නෑ මුල. සක්මනේත් නෑ. මුලදී නෑ ආධුනිකයාට නෑ. නමුත් කාලයක් යනකොට හිත තැම්පත් වුණා ඉබේම හැරෙනවා. ඕක තමයි. දැන් ඔය වගේ ස්වરૂපයක් තියෙනවා. ඒක විපස්සනා පටන් ගන්න තුමයි ගාන. ඔව්. ඒ කියන්නේ ඇත්තටම විදර්ශනාව පටන් ගන්න වෙන්නේ ඔය ආහාර වලින් දෙකක් නිරුද්ධ වෙන්න ඕනේ. එහෙන් ප්‍රතිඵල විදියට. මොනවද ඒ? කබලිකාරහන් නිරුද්ධ වෙලා තියෙන්න ඕනේ විපස්සනා පටන් ගන්න. ස්පර්ශහන් නිරුද්ධ වෙන්න ඕනේ. දැන් මනෝ සංචේතන ආහාරයි විඥාන ආහාරය නිරුද්ධ කරගන්න තමයි විපස්සනාව ගන්න දැන්. තේරුණා නේද? එතකොට මේ මේ තැන වෙනකොට කුසලස් උපසම්පදා වෙලා. අර ගාතාවට අනුව. මේ තැන සම්බකාය පටිසංවේදී කියන එක හරියි පස්සම්බයන් කාය සංකාරයන් කියනකොට ආරේෂ්ඨාංග මාර්ගයේ මෙන්න මේ අංග ටික සම්මා වෙලා. වාචා සම්මා වෙලා, කම්මන්ත සම්මා වෙලා, ආජීව සම්මා වෙලා, වායාම සම්මා වෙලා, සතිය සම්මා වෙලා, සමාධි සම්මා. අංග දෙකයි තියෙන්නේ. දැන් තියෙන්නේ ඕනේ. ප්‍රඥා ශික්ෂාව විතරයි විපස්සනා කියන්නේ ඒකනේ. ඉතින් ඔහොම මේ එකම ධර්මයට සම්බන්ධ කර කර බලන්න. එතකොට කාටවත් රවට්ටන්න බෑ ඒගොල්ලෝ. නැත්නම් එක එක්කිනා විකාර කියලා රවට්ටලා එක එක පූජා ක්‍රමමයි අරවා මේවට පුරුදු කරනවා. තේරුණා නේද? ඉතින් එහෙම මේකෙන් හරි දේ නොකර බුදුහාමුදුරු කියන ධර්මයට ලං වෙන්න බෑ. ඒකට වෙන වෙන විකාර කරනවා. ඒකට අහු වෙන්නේ නැතු යන්න නම් හරියට දැනගනම දැන් ඒකට පදනම මම හදලා දුන්නා මූලික න්‍යායවල හුඟක් ඒවා කියා දුන්නා. ඒවා අනුව තව තවත් හිතන්න කියෝලක් දැනගන්න. කිරීම වැදගත්. ප්‍රායෝගිකව කරන්න. යන්න පුළුවන් විස්තර ඉහළම තැන කියන එක මහා ගැඹුරු දෙයක්. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව යොදාගෙන ඉන්දියාවේ විතරයි යෝගී ලක්ෂ ගණනක් විවිධ ක්‍රම තියෙනවා. ඒක ගුරුකුලවල එක එක විදියට. දැන් බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකයේ තියෙනවා ආනාපාන සති භාවනාව යොදාගත්ත ප්‍රධාන ක්‍රම තුනක්. ඒ තුන එකපටලෝ ගන්න එපා. එක එක්කෙනා ඒවා පටලෝගෙන මේකට ගන්න යනවා. මේ සතිපට්ඨාන මම කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය ටික තමයි මේ කියන්නේ. මේකයි අපිට ඕනේ. තේරුණා නේද? නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති කියන සූත්‍රය. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක වෙනම එකක්. ඔව් ඒකේ තියෙන 16 ආකාරයක් මෙතන හතර ආකාරයක්. ඒක පටලව ගත්තොත් ඔයගොල්ලෝ ලොකු අමාරුවක වැටේ. දසවස්ථානේ මේ ආනාපාන සති කායන පස්සන කොටස මහසේ ගොනු කරලා තියෙන්නේ ඒක නිසා. ඔව් මේ කායानुපස්සනාව විතරක් නෙවෙයි මේකෙන් ඊතර ටික යනවා අනිත් ටිකක් තියෙනවා. දැන් කායानुපස්සනාව විතරක් වැඩිනවා අනිත් ටික ඕනේ කියලා අරක කරන්න යනවා නීගාවට. ඒ එහෙමම වැඩක් නෑ. මේකෙනුත් යන්නේ අරක ටිකමයි. නමුත් ඒක වෙන ක්‍රමයක්. ඒක 16 ආකාරයක් දැක්කම මේ වගේ ඔය අනික්ව ඕනේ නෑ. දැන් අපි යන්නේ කොහොමද දෙකක් කියලා දීලානේ. දෙකක් කිව්වේ මොකද්ද? සක්මනක් කියන්නේ. මේකත් කියන්නේ. දැන් එහෙම යන හින්දා අරගොල්ලන්ට ඒක නෑ. අර භාවනාව විතරයි. ඔයගොල්ලෝ වගේ කරන්නත් බෑ. කොහොම පැය භාගෙක විතර වෙලා කතා කර කර ඉඳලා එහෙම බෑ. අර යෝගී වගේ පැය 3-4 ඉඳගෙන ඉන්න පුළුවන්. අර භාවනාව ප්‍රගුණ වෙයි. තේරුණා නේද? වැඩියෙන් ඵල ලැබෙන්නේ එහෙමයි. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනාවට එහෙම ඕනේ නෑ. ඉරියව්ව වැදගත් නෑ. තේරුණා නේද? දැන් පළක් අය කියන්නේ ආනාපාන සතිය තේරෙන්නෙම නෑ මේ හොඳ ගෙලින්ම තියෙන්න ඕනේ කියලා. ඒක එහෙම කරන භාවනාව මොකද්ද කියලා අහනවා කියලා. තේරුණා නේද? නෑ. එහෙම එකක් නෑ. ඔයගොල්ලෝම දන්නවා ඇති දැන් බුරුමේ භාවනා ක්‍රම ලංකාවේ කොහෙද? අය කොහෙද භාවනා මධ්‍යස්ථානයක් තියෙන්නේ? ප්‍රධාන මේක කඳු බොනවා. ඒවා උගන්වන්නේ මොකක්ද? උදරේ. උදරේ නෑ මෙතෙන් හිටව අර එක්කෙනෙක් කිසිම ගැටලුවක් නෑ. ඔය උදරයෙන් හුස්ම ගැන අවධානයකින් දීත් මේකට ඇති. මේවා පාරු මේවා ඔක්කොම අහකට දානවා. ඔක ඕනේ ඊගාට. ඔක අවසානයේ නිවන් දකින්න එක ගැන තව දක්වා ගෙනියන එකක්වත් මෙතන නෑ. මේවා උපක්‍රම. කාගේ උපක්‍රමද බුදුහමඳුරා. උපක්‍රම වුණාට බුදුහාමුදුරුවෝනේ කිව්වේ කියලා අප අපි අත්හරින්න කැමති නෑ කරපු එක. නමුත් අතහැරියේ නැත්නම් ඊගා ශික්ෂාවට යන්න. බදාගෙන ඉන්න මිනිහට යන්න බෑ. තේරුණානේ? ඔව්. අවයන් දැන් වාඩි වෙනවා කියලා ඉස්සලා මොනවද ඒ කටපාඩම් සූත්‍රය වෙනවා. හ්ම්. ප්‍රශ්නයක් වෙනවා ගොඩක් අයගේ ඒ විදිහටම ඉන්න ඕනේ කියන්නේ. ඔය ඒක තමයි ඒ ඒ විදිහටම ඉන්න ඕනේ කියන එකට හේතු සාධක ගොඩක් තියෙනවා. මොකද අපිම භාවනා කරේ නැහැ මගදී ලංකාවේ අය නැහැ. මේ ආනාපාන පාන යාමයේ කියලා කරේ ඉන්දියාවේ හැමදාම කරනවානේ. ඒ ඒ ප්‍රාණයාමයේ කරන්නේ කොහොමද ඒක යෝගිනේ. ඒ යෝගී ඔයිට කලින් අර ආසන පුරුදු වෙලා මේ මිනිසුන්ට මේ මේ කොටයක් උඩු වුණත් එළමනිය කොටාගෙන ඉන්න පුළුවන්. එහෙම වෙලා තමයි භාවනාව ගියා නේද ඒ කියන්නේ ඔයගොල්ලෝ වගේ නෙවෙයි දැන් මෙහි බලන්න මං කියන එක බොන්වල ඉන්දියාවේ ඕන තරම් ඇතිනේ අර පුංචිලා මේ ඉඳගන්නේ කොහොමද බලන්නකො අම්මලා උගන්වන්නේ කොහොමද ඉඳගන්න අම්මලා ඉඳගන්නේ කොහොමද ඉතින් දැන් එවැනි පරිසරයේ හැදෙන්නේ ඇයි ඒගොල්ලෝ භාවනාවට උරු වෙන්නේ දැන් ඒගොල්ලන්ගේ තියෙනවා යම්කිසි විදියක අතීත දේවල් අවිස්සලා આવොත් අත්දැකීම් තියෙන කෙනෙක් නම් දරුවෙක් හරි එයාට ඒවට යන්න ඉඩකඩ. ඒකට මූලික පුහුණුව ඔය දෙනවා. තේරුණානේ ගැහණු පිරිම් ભેදියකින් තොරව ඔය ඕගොල්ලන්ට තියෙන කකුල් අමාරු අරවා මේවා තියෙන කියලා බලන්න ඔය මිනිස්සුන්ට නෑ. ඇයි? ඒ ආසනවල ඉඳගෙනම. තේරෙනව නේද? ගෙදර ඉඳගන්නෙත් එහෙමයි. කඩ වෙලෙන්දා ඉඳගන්නෙත් එහෙමයි. පොඩි ළමයා ඉඳවන්නෙත් එහෙමයි. ඉස්කෝලේ ගිහින් ඉඳගන්නෙත් එහෙමයි. දැන් මොකද වෙන්නේ? දැන් ඒ අයට බැරිද පැය දෙක තුන ඕන වුණොත් පස්සේ භාවනා කරන්න. අර ආසනෙ පුළු. දැන් එන්නේ ගෞල්ලෝන්ගේ අධ්‍යයනය බලලා මේක අපි අර්ථකථන කරනවා අටුවා. සැබෑනිට ගත්තොත් මෙන්න මේ වගේ අදහසක් තමයි මේකේ තියෙන්න ඕන. අ දැන් උජුං කායම් පරිමුඛං සතිය කියන. එතකොට උජුං කායම් කියන එකේ අර්ථය මොකක්ද? කය ඍජු වෙන්න ඕන. තේරුණා නේද? කය ඉරුදු වීම කියන එක දැන් අපි අපි හදලා තියෙනවා කුඳු යට පෙළ කෙලින් වෙන්න ඕනේ කියලා. ඔන්න ඔක තමයි හරියට. දැන් කය ඉරුදු වෙන්න ඕනේ කියන්නේ කුඳු යට පෙළ කෙලින් වීම කියන එක නෙවෙයි වෙන්නේ. තේරුණා නේද? දැන් එහෙම වුණා නම් ගැටලු ගහගතයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය. නේද? බුදුහාමුදුරුව මේ සත්ව හිංසාවට කැමති කෙනෙක්. වෙනවා. ඇයි කොහොමද වෙන්නේ? දැන් ඔයගොල්ලන්ගේ මේ කවුරු හරි ඉන්නවා කියනවා කොන්ද කුඩු වෙච්ච කෙනෙක්. දැන් ආනාපාන සති භාවනා කරන්න කියලා මේ මිනිහා බිම දාලා මේක කෙලින් කරොත් මොකද වෙන්නේ? එයා භාවනා කරායිද මැරිලයිද? මේ එහෙනම් බුදුහාමුදුරුවෝ උපදේශයක් දෙන්නේ. සම්මා සම්බුද්ධ කියන කෙනේ කාගේ හරි කොඳු කඩන වැඩ පියා දෙයිද? නෑ. එහෙනම් අපේ මෝඩකමට අපි හදපු එක. ඔව් ඒ වයිතුන තියා වුණත් නෑනේ මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔය ඕකේ අර්ථය මෙහෙම ගන්න. සරලයි. ඔයගොල්ලන්ටත් ඒක වටිනවා. ඇත්ත කතාවට එනවා. ඔයගොල්ලන්ට ඒ විදිහට හිටියම ඇති. ආ නිකන් රඟපාන්න යන්න එපා. තේරුණානේ රඟපෑවා කියලා භාවනාව සිදු වෙන්නේ මේක කියන්නේ දැන් කාය විවේකය කියලා එකක් නැත්නම් කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ මගේ ශරීරය කියන එක අහක් වෙනවා. ඕක තේරුණා නේද? මමත්වයේ අහක් වෙනවා. ශරීරයක් නැතුව නෙමෙයිනේ මේක වෙන්නේ. මනසෙන්නේ. එහෙනම් ඔය කෙලින් ඉන්නෙම මමත්වයේ තියෙන හින්දාම මම මෙහෙම ඉන්න ඕනේ මම ලස්සනට ඉන්න ඕනේ කියලා කාගෙන ඉන්නේ ඔය. ඔය කාගෙන ඉන්න එක දත්මිති කාගෙන ඉන්න එක නැවතුණාම මොකක් වෙයි කියලා හිතන්නේ. නිින්ද ගියා වගේ කඩා වැටෙනවා. තේරුණානේ? දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඒක අර බෙල්ල ඇද වෙනවා. මේ පැත්තට වැටෙනවා. නිින්ද ගිහිල්ලාම නෙමෙයි. දැන් ඒක වැළඳින්න නම් කුජුම් කායන්න. ඒ උජුංකයන් වෙන්නේ කොඳුයට පෙළ ගැලින් කරනවා නෙවෙයි. කොඳුයට පෙළ ඇද වෙච්ච මිනිහටත් කියනවා ගුරුත්වාකර්ෂණය කරන ඔරොත්තු දෙන ඉරියව්ව. ආන්න එක තමයි උජුංකය. ඔය තමයි උජුංකය. එයා බලන්න ඕනේ ඒ ලේසියෙන් හොයන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන නම් ඒක පරීක්ෂා කරගන්න. ලේසිම විදිහ තමයි දැන් පෙලක් අය පුරුදු වෙලා තියෙන ඔය රැකියාවල් කරන්න ගිහලා ඔෆිස් එකකදී ලොක්කාට අනික් අයට අහු වෙන්නේ නැති වෙන්න නිදා ගන්න තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්නවා ඇහැ දෙලින් ඉන්නවා වගේ. නිින්ද ගිහිල්ලා. ආන්නේ ක්‍රමේ තමයි හරි. උජුම් කායන්නේ. තේරුණානේ? පරිමුඛ සතිය නෑ උජුම් කායන් කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ නිින්ද ගියා කඩා වැටෙන්නේ නෑ. ඕනක තමයි උජුම් කාය. ඔය ක්‍රමයට භාවනා කරන්න වර්ධින්නේ. තේරුණා නේද? නැත්නම් ඔය කියන ඒවා අනක වීර හදන්න ගියෝ ඔයගොල්ලන්ට මේක අපේදී මේක කරන්න බෑ මැරලා. පුරුදු කරන්න හම්බෙන්නේ. උජුම් කයන් කියන්නේ ඒක තමයි. ගුරුත්වාකර්ෂණය මෙදුනට පස්සේ කෙලින් හිටින්නේ. ඉරියව්. පහසු පහසු නෙවෙයි. ඒකදී වැටෙන්න බෑ. භාවනාවේදීත් ඕක වෙනවා. අපි මේ අල්ලගෙන ඉන්නේ අපි අපේ ඇඟේ හයියෙන්නේ මේ ඉඳගෙන ඉන්නේ. ඒක විදිහට ඇලවෙලා ඉන්නේ. ඒක බරක් දරාගෙන ඉන්නේ. ඒක ගිලිහුණොත් මොකද වෙන්නේ? අපි වැටෙනවනේ. වැටෙනොත් භාවනාවක් නැහැ. තේරෙනවනේ? අන්න ඒක නොවන විදිහට තමන්ගේ ශරීරය අනුව ඒ ඉරියව්ව තෝරගන්න කියනවා. ඔක තමයි උතුම්කම. ඒක පොන්ද අද වෙච්ච කෙනෙක් එතකොට ඉන්නේ මෙහෙම. උජුම් කාය. තේරෙනවනේ? මෙහෙම නැමිලා ඉන්න ඕන. නමුත් එයා නැමිලා හිටියට වැටෙන්නේ නැහැ. අර නිින්ද ගියත් වැටෙන්නේ නැති එක හෙව්වම හරි. ඒකමයි හොඳම ලීසි. ඒක තමයි උජුම් කයන් කියන ඉරියව්. Hmm. ආතාපි සම්පජානෝ සතිමා. ඒ කියන්නේ ආතාපි වීර්ය කියන්නේ කෙලස් තවන වීර්යයක් තියෙනවා. ඒ කියන්නේ මේක අපි දැන් කරන වජ්ජාති තියෙන්නේ විලාසිතාවට කරන දෙයක්. මේ භාවනාව සමාධිය හිතනවා අරයත් කරන හිඳ මාත් කරන්නේ. ඔව්. ඒක ටියුෂන් එකක් විදිහට කරන්නේ. තේරුණානේ? නැත්නම් ඒක පන්තිය කියන්නේ තමන්ගේ පෙළපතට නරකයි කියලා කරනවා. දැන් යාළුව අරයත් කරනවා භාවනා, මෙයත් කරනවා, හැමදාම කෝල් කරනවා ඒකින්ද ඒ යාළුවට කරන්න ඕනේ. තේරෙනව නේද? අන්‍යව නැතුව මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සතිපට්ඨානේ මේ පාරාසංකල්පය කල්පලක්ෂය පෙරුම් කුරුලා හොයාගත්තේ මේකෙන් කෙරෙන්නේ සංසාර විමුක්තියක්. මේක සෙල්ලම් කරන්න එපා කියලා. ඔක තමයි මේ නොකිය කියන්නේ. මේක සෙල්ලමක් කියලා බාර ගන්න එපා කියලා. තේරෙනව නේද? මේ දේ හරියටම කරන්න කියනවා කෙලෙස් තවන වීරියෙන්ම මේකෙන් වෙන්නේ කෙලෙස් තවන එකමයි. ආදාපි සම්පදා. සතිමා විනේය අවිද්‍යා දෝමනස්සා මේකේ ඉන්නකොට මොකද්ද වෙන්නේ? ලෝකයේ තියෙන අවිද්‍යාව කියන්නේ තද ඇලීම. දෝමනස්සේ කියන්නේ ගැටීම. ඇලීමයි ගැටීමයි හින්දා තමයි මේ සංසාරය හැදුනේ. ඒ කියන්නේ 아무තු දෙයක් නෙවෙයි කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඒ අපි ඉන්න මට්ටමේ. අපෙන් එහාට ගියොත් කාම රාගයයි පටිගයයි. රූපාවචර මට්ටමේ. දැන් මේ දෙක හින්දායි මේ ලෝකේ ඉන්නේ. දැන් ওই දෙක නැති වෙන එක තමයි සතරාතිපට්ඨාන. ඔක තමයි කියන්නේ. මේ සතිපට්ඨානය ගැන ඉස්සෙල්ලා තව පෙර හඳුන්වා දෙනවා. තණ්හාමාන දිට්ඨි කියන එක ඒක තණ්හාමාන දිට්ඨි කියන එක ඉතින් ඔයිට වැඩිය තණ්හාමාන දිට්ඨි කියන එකෙන් හදන දෙන්නේ අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ දැන් ඊට වැඩි ඉහළයි ඒගොල්ලෝ. ඒ කියන්නේ විධායක. මේ සුළු සේවකය දෙන්නේ බැලුවොත්. කාමච්ඡන්දේ ආපාදේ කියන්නේ සුළු සේවකයෙක්. විධායක තමයි අරගොල්ලෝ. සංවිධානස විගත විත්තක් කියන්නේ මොනවද? හ්ම්? විගත විත්තක් කියන්නේ මොනවද? විගත විගත විත්තක් Bukan cara di sini, Noah. Kalau pasti datang Ah. Titan Taram Musinova Oh. ඔව් කණමි සූත්‍රයේ එතකොට විගත මිද්දෝ ඒ කියන්නේ දැන් විරාගයෙන් මිදුණා කියන අදහස් තමයි එන්නේ කියන්නේ විමුක්තියකට යනවා විරාගයේ විමුක්තියකට වගේ එන්නේ වගේ අදහසක් එනවා. මොකද ඒක කරන්න සමත ස්වરૂපයද ඕකේ සමිමිත සූත්‍රයේ තියෙන මුල් කොටස මෛත්‍රී භාවනාවක්. ඕකෙන් කරලා දෙනවා ඔය අපි කියපු පස්සම්බයන් කාය සංකාරම් දක්වාම අපි කිව්වේ මෙතෙන්දී ආනාපානේ වඩලා කරන දෙයක්. ඔන්නේ ඔය මට්ටමට මනස ආදනවා. එතනින් පස්සේ තමයි තියෙන්නේ අර ඒක තියෙන්නේ දික්කින්ච අනුපගම්ම සීලවා කියලා තියෙනව නේද අවසානයේ. ඒක විපස්සනාව. අතන තියෙන්නේ එහෙනම් මේ මේ නීවරණ වලට කරන දේ ගැන. මේ නීවරණ යටපත් වෙන එක මොකක් හරි විස්තරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන විදිහට දැන් මේ අපි විස්තර කරපු විදිහට ආය මොකක් හරි කබලින්කාර ආහාරයයි ස්පර්ශ ආහාරයයි නිරුද්ධ වුණාම තියෙන ලක්ෂණයක් මොකක් හරි තමයි කියන්නේ. එහෙම ඉතින් හදාගන්න වෙනවා. තේරුණානේ? මොකද එතනින් එහාට නෑ සම්මතයක් මේ භාවනාව. භාවනාවෙත් නෑ. ඉතිහාසෙ විදර්ශනා. නෑ මෙහෙම වෙන්න බෑ. අර ලංකාවේ ඉන්න ඔය නිරුක්ති කියන අමු බොරු කියන. නෑ ඒක කියන්නේ ඒගොල්ලෝ වෙන කතාවක්. නෑ මේ මේ ඒගොල්ලෝ රහත් වුණාන මේ කිත්තු ළඟදී ඒ රහත් වුණාට පස්සේ අර මේ ත්‍රිපිටකයේ තියෙන වචන මේ නිරුක්ති අලුත් ඒවා හම් වෙනවා. ඔව්. එයාට කියනවා දැන් අමුතු දේවල් න ඉච්ඡ. ඔව්. ඔන්න නිකන් දැන් ඔයගොල්ලන්ට මං කිය දුන්නේ මොකද්ද? හුස්ම ගන්න එකයි හෙලන එක රාමදීලා කිව්වා ඒත් වැරදින්නේ නැහැ නේද? මේ භාෂාවක කොහෙද ධර්මයක්? තේරෙනව නේද? බාධාවේ නිරුක්තියක කොහෙද ධර්මයක්? ඒවට අහු වෙන්නේ මේ පාර. බලන්න මෙහෙම විකාර කරනවා අපි මිනිස්සු. ඉතින් කරන අය බැලුවම ඩබල් ડોක්ටර්. ඒකනේ ආම මේ ආචාර්ය උපාධි වැඩි වෙන්න වැඩි වෙන පිස්සු වැඩි. ඒ නිසා එහෙම ගන්න නැහැ පොඩ්ඩක් පරිස්සමෙන් සතිපට්ඨානෙ කරන්න. ඔක්කොම නෑ නැත්නම් මේකේ ලොකු අමාරුක. එහෙ බේරන්න බෑ. වෙලක් නැහැ. ඒ පස්සේ යනවා. කිව්වට පිළිගන්නේ නෑ. අර අර නිරුක්ති කරන වැඩක්ම නෑ මේ ධර්මයේ වචන වල නෑ. භාෂාවක නෑ මම නිරුද්ධ වෙනකොට කොහෙද භාෂාවක්? තේරෙනවද නේද? භාෂාවක් අල්ලගෙන මේක කරන්න පුළුවන් නම් දැන් කබලින්කාර ආහාර නිරුද්ධ වෙනකොට ඔය වෙලාවේ කායික භාෂාව ඉවර වෙනවා. ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනකොට මොකක්ද වෙන්නේ? ස්පර්ශ ලෝකීය ඉවර වෙනවා. ඒ භාෂාව තියාගෙන තව දුරට ඉන්න බෑනේ. සත්‍යයට යනකොට මේ භාෂාව අහක් වෙනවා. භාෂාවෙන් කියන්න බෑ සත්‍යය. එතකොට කියන්නේ කොහොම නිරුක්ති වැරදි කියලා. එහෙම එකක් නැහැ. අදහස වැරදි ඇති. ඒ කියන්නේ අපි තේරුම් අරගත්තේ විදිය වැරදි ඇති. නමුත් නිරුක්තියක් වැරදිලා නෙමෙයි මේ වැරද්ද උනේ. ප්‍රායෝගිකත්වේ නැති. භාවනා කරන්නේ නැතුව නිකන් ගියෝ ගියෝ ඉන්නේ. දැන් එහෙම නිරුක්තිය දැනගත්තම දියුණු වෙනා කියලා ඉතින් උපාසකම් වල එහෙමත් තියෙනවා. හරි ප්‍රශ්නයක්. ලංකාවේ වැඩියෝ. එහෙම ගොඩක් අය. පොජ්ජහනවා ඒවත් දෙනවා. දැන් නම් 2යි 20යි ඔව්. දැන් ටිකක් විවේකයක් අරගෙන ආය භාවනා කරලා තව මොකක්ද ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ දේවල් කියනවනම් ආය දැනුවත් කිරීමක් වෙන්න දැන් ඕනකම තියෙන දැන් මම මේ ඔච්චර කිව්වා බණහාන නිකන් ඉඳලා වැඩක් නැහැ කියලා තේරෙනවනේ. ටික ටික පුරුදු වෙන්න. මහා ලෝකෝට මහා පරිමාණයෙන් පුරුදු කරන්න යන්න එපා. ඒක තේරුමක් නැහැ. ඔයගොල්ලන්ට බෑනේ. ගෙදරදී පැය භාගෙ විතර පැය භාගෙනේ මෙහිම ගොඩක් පුළුවන්. සක්මන කරන්නම සක්මන හරියටම හරි භාවනාව. ඕකෙන් වරදින්නෙම නෑ. අරක වැරදුනම් මේකෙන් හදලා දෙයි. සක්මන හරියට කරනවා. තේරුණා නේද? ඒ කියන්නේ ඔයගොල්ලොම ආනාපානේ මොන හරි වැරද්දක් කරගත්තා කියන්නකෝ ඒ කරන විදිහට නෑ. වැරදක් වෙන්නේ නෑ මේ වැඩි. අපි අර පොතක් දෙනවා. ඒක නනු කරගෙන යන්න. ඒ උනත් වැරද්දක් වුණොත් සක්මනේ ඒක හදනවා. ඒකයි මේ දෙකේ එකතුව හරි වටිනවා. ඉදිරියටම ගෙනියන්න. දැන් එහෙම භාවිතා කරන්න අනික තමයි දැන් දැන් මම පස්සේ එතකොට ඒගොල්ලෝ දැන් අවසක් ඊළඟ පස්සේමත් දෙනවද වෙලා? ඔව්. එහෙමනම් මේ දැන් තුනයි කාලෙට විතර මේක කමන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ටිකක් ආය භාවනා කරලා තුනයි කාලට ඊළඟ පස්සත් ආරගෙන තේරෙනවනේ? ඒකත් ඉවර කරලා ආයෙ එන්න තුනමාරට විතර මෙතන. දැන් එතනින් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන දැන් විපස්සනාවේ තියෙන ಗುಣ ටික අම්මා කියන්නේ. ඒගොල්ලෝ අහලා තියෙන විපස්සනාව බුදුහාමුදුරන්ගේ කාට මොකද්ද කියලා හිතේ ඒක. තේරුණානේ? දැන් අපි ඇත්තටම අහන්නේ පොත්වලින් කියවන විපස්සනාව කාගෙද කියලා හිතනවා මේ බැලුවම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමෙයි ඇත්තට. හරි පුදුමයි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒක බලමුකෝ අපි පොඩ්ඩක් මම මතක් කරලා දෙන්නම්. මේකේ තව වැඩි විස්තරක් තියෙනවා. අර බණෝල ඒවත් අහලා බලාගන්න. පස්සේ ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන් තව දවස් තියෙනවානේ. ඒ අතරතුර අනික දැන් අදින් නවත්තන්න බෑ. ගෙවල් වල පුළුවන් තරම් මේ සතිය වැඩියෙන් මහන්සි වෙන්න මොකටද ඒ කියන්නේ? ඔය දැන් මොන හරි ප්‍රශ්න ආවොත් ඔයගොල්ලන්ට මම ඉන්න වෙලාව කතා කරලාම අනිත්‍යයටත් උදව්ව කරයි. ප්‍රශ්න කියන්නේ Tamanට ඔව් අත්දැකීම් ටික වැඩි කරගත්තේ තරමට මේක හදාගෙන යන්න ලේසියිනේ ඊට පස්සේ හිමින් කරා ඒත් තමයි මේ සතියදි වැඩි කරා අපි බලාපොරොත්තු වෙන මේ හිතය නේදේ දවල් දෙක වහන්සේ අර අපරදේශන පන්සලේ ධර්මදේශනා වස්තුව ඔව් ඊට පස්සේ ධර්මදේශනාවට යන්නේ ඔබවහන්සේ භාවනාවට උඩට තමයි ඔව් ඒක ඔව් දවස් අනිත් දවස් තුනම දවස් පහම තියෙන භාවනාවට හ්ම් ඒක තමයි ඒක කරන්න වැඩියෙන් පුහුණුව ඕනේ දැන් වැඩට ගියත් යමක් නැහැ ගෙදෙද්දි හරි පුහුණු වෙලා එන්නේ දැන් පැය භාගයක් පැයක් එහෙම අරගෙන පුහුණු වෙලා ඉන්නේ. දැන් ඒක ඇති. දැන් පුහුණුවනේ වැදගත්. අනිත් ටික නම් කියන ඒවා මේ රෙකෝඩ් කරලා දෙන්නම්ක. දැන් මේ NTR රෙකෝඩ් වෙනවනේ. ඒකට CD එකක් දෙන එකනේ තියෙන්නේ. එහෙමනම් දැන් ටිකක් ආයෙ භාවනා කරලා ඊළඟටත් අරගෙන ඉන්න. Thank you.